මේතිරිගල නිස්සරණ වන්සන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ තැන තියෙන්නේ මේ බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ කෙරෙන වටිනා වැඩක් මේ. හැම බුද්ධ ශාසනයකම නැහැ මේ ප්‍රතිමෝක්ෂ දේශනාව. ඇතැම් බුද්ධ ශාසනවල මේ විදිහේ විස්තර වශයෙන් ප්‍රතිමෝක්ෂ දේශනාව තිබුණේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී මේ ප්‍රාතිමොස් දේශනාව තිබිච්ච බව කටාන්තර වලින් සඳහන් වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාධනය පැවතුනේ මීට පළමු බුද්ධාන්තරේ. බුද්ධාන්තරය කියන එකත් තේරුම් ගත යුතුයි. කාල නියම කරන්නේ මේ කල්ප වශයෙන් බුද්ධ සාධනේ ව්‍යවහාරයෙන් අසංඛේය කාල එතකොට මහා කත් කියලා ওই විදිහේ නම් සඳහන් වෙන්නේ වට. සාමාන්‍යයෙන් මහා කල්පයක් මහා කල්පයක් කොටස් හතරකට බෙදෙනවා. සංවට්ට කල්පේ, සංවට්ටඨායේ කල්පේ, විවට්ට කල්පේ, විවට්ටඨායේ කල්පේ කියන. සංවට්ට කල්පේ කියන්නේ නැති වෙන කල්පේ. ලෝකේ නැති වෙන අවස්ථාවට කියන්නේ. ඒකටත් කල්පයක් ගත වෙනවා. නැතිවීමට කාලයක් ගත වෙනවා. ඒ තරම් දිග කාලයක් ගත වෙනවා. සංවට්ටායි නැති වෙලා නැවතිලා තිබීමේ කාලය. ඒ කොටසටත් තිබඳුම කාලයක් කාල සීමාවක් ගත වෙනවා. විවට විවට කල්පේ කියන්නේ විවෘත වීම කියන්නේ හැදෙන කල්පේ විවට්ඨායි කල්පේ කියන්නේ හැදිලා ඉවර වෙලා තියෙන කල්පය එතකොට කොටස් කරයි ওই විදිහට මේ මිනිස්්‍ය වාසය සත්ත්ව වාසය මේ ලෝකේ ලැබෙන්නේ විවත්තඨායි කියන කල්ප හතරෙන් පංගුවේ. හතරවෙනි කොටස විවත්තඨායි කියන හතරවෙනි කොටසේ සත්වයන් මේ ලෝකේ වාසය කරන්නේ. අනෙක් කොටස් තුනේම සත්වයන් වාසය කරන්නේ නැහැ. නමුත් කාල වශයෙන් ඉක්මන කාල වශයෙන් ඔය කාල හතරම සමානයි. අනිත් කොටස් තුනම කාල වශයෙන් සමාන වුණත් මෙච්චර කල් ගියා මෙච්චර කල් ඉක්මුණා මෙච්චර කල් ඉතුරු වුණා කියලා නියම කරගන්න විදිහක් නැහැ. ඔබට ඉර හඳ අනුව නෙව සාමාන්‍යයෙන් ඉරේ ඉර පෑවීම ඉර දැසීම කියන මේ දෙක අනුවයි මේ කාලය ගත වෙන්නේ. ඒ විදිහේ දෙයක් නැති නිසා ඒ ගත වෙන අනිත් කොටස් තුනේම කාල සීමාව නියම කරන්න බෑ. හිතා ගන්න තියෙන්නේ මේ විවට්ටඨායි කියන කල්පයෙන් තුන්වෙනි මහා කල්පයෙන් තුන්වෙනි කොටසේ යම් කිසි ප්‍රමාණයක් කාල වශයෙන් ගත වෙනවා නම් ඒ විදිහේ ප්‍රමාණ කාල ප්‍රමාණ තුනක්ම ඒ කොටස් තුනේම ගත වෙනවා. එතකොට මේ විවත්තත්හාය කියන මිනිස්යා වාදය කරන කල්ප අවස්ථාවේ තමයි දැන් අප මේ වාදය කරන්නේ. මේ විවත්තත්හාය කියන මේ මහා කල්පයෙන් තුන්වෙනි පංගුවේ බුද්ධාන්තර තියෙන 64ක්. බුද්ධාන්තර 64ක් තියෙනවා. බුද්ධාන්තරයක් කියන්නේ ඒකත් කුංචි දෙයක් නෙමෙයි. ඒ බුද්ධාන්තරයෙන් තීරණය කර ගැනීමට වර්ෂ සංඛ්‍යාවක් මෙච්චර අවුරුදු කෝටි ගණනක් ගියා කියලා මෙහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සාමාන්‍යයෙන් සත්වයන්ගේ ආයුෂ හැටියට තමයි ඒක නියම කරන්නේ. අර පිරිහිච්ච කාලේ මිනිස්සු හොඳටම පිරිහිලා යනවා. ඒ පිරිහුණුන් තරමටම පිරිහිලා යනවා. පිරිහුණුන්ට තරමටම ආයිකක් කොට වෙනවා. හොඳටම ගුණ ධර්මයෙන් ශරීර වර්ණයෙන් වීර්යයෙන් නුවණින් හැම එකකින්ම පිරිහුණාම තිරිසංගත තත්වයන් වාගේ එබඳු පිරිහීම් තත්වයකට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී මනුෂ්‍යයන්ට වයස අවුරුද්ද අවුරුදු 10කට වඩා ගන්න. අවුරුදු 10කින් ඔක්කොම ඉවරයි. එතකොට අන්න පිරිහිච්චම කාලේ. ඒ කාලේ එක්තරා අන්දමක කලබලයක් ඇති වෙලා විනාශයක් ඇති වෙලා ඒ විනාශයෙන් ඉතුරු වෙච්ච උදවිය සංවේගයට පැමිණිලා ධර්මය ගැන හිතනවා. ඒ ධර්මය ගැන හිතීම නිසා ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමී දියුණු වෙනවා. දහවරුත් දෙමිනිත් වෙන්නේ පරම්පරාව දෙක දෙකක් තුනක් යනකොට අවුරුදු 20 30 40 ඔය විදිහට යනවා. ඒක ගුණ ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ගුණ ධර්මයන්ගේ වැඩිම නිසා වරක්යන් අතර අන්තිමේදී අවුරුදු 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් වලට වැඩිලා යනවා අවුරුදු ගුණ ධර්ම වැඩි වෙන නිසා. මෙහෙම ගිහිල්ලා අන්තිමේ ඒ අසංග්‍රහයට පැමිණෙලා එතන ඉඳලා ආයේ නැවතත් අර අවුරුදු 10 ගණනට පිරිහුණාම ඔන්න එක බුද්ධාන්තරයක්. ඔය අතරේ ගෙවෙන්නා වූ වර්ෂ සංඛ්‍යාව මෙච්චර කියලා ප්‍රමාණ කරන්න බෑ. මේ විදිහේම ප්‍රමාණයක් කල්පේ අනිත් කොටස් තුනේම තියෙනවා. ඒ නිසා මහා කල්පේ කියන එක ඉතාම දීර්ඝ එකක්. මෙන්න මේ බුද්ධාන්තර 64කින් ප්‍රතිබන්ධිත වූ මේ විවත්තත්හාය කල්පයේ තමයි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. එතකොට මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස්නමකට පස්නමකට සීමා වුණා. එයින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයයි මේ ළඟම බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනයේ දේවල් මේ ශාසනයටත් බලපාන විදිය පේනවා. සමහරවක යක්ෂ රාජයාගේ කතාවේ සඳහන් වෙන ඔය ප්‍රශ්නයක් අහලා තියෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා කරපු ධර්මයක්. ඒ නිසා බොහොම බලපාන විදිහක් තියෙනවා ඒ කාශ්‍යප සරුවඥන් වහන්සේගේ ශාසනයේ දේවල් මේ ශාසනය. කාශ්‍යප සරුවඥන් වහන්සේගේ ශාසනයේ පිළිවීම ගැන එක්තරා අප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. කපිල කියලා කෙනෙක් හිටියා මහතෙරුන් වහන්සේ. සහෝදරයෝ දෙන්නෙක් ඇවිල්ලා මහානවුණ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවෙන් පසුව සහතන් වහන්සේලා මේ දෙන්නගෙන් වැඩිමහල් නැත්තා විදර්ශනා භාවනාව කළා රහත් වුණා. මල්ලි පාරමෝදරය ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉගෙනගෙන හොඳට ත්‍රිපිටක ධාරී වුණා. ත්‍රිපිටක ධාරී වීම නිසා මෙයන්ට පිළිස ලැබුණා. පිළිස ලැබීමෙන් පස්සේ ඒ පිළිස නිසා ලාභ ලැබුණා. කීර්තිය ලැබුණා, ප්‍රශංසාව ලැබුණා. මේ නිසා මේ ඇත්ත නැවතුණා. කොයිතරම් නරක වුණාද අධර්ම දේවල් කියන්න පටන් වැඩි හිටි සංඝයා වහන්සේලා යමක් කිව්වොත් බාරගන්න. ඔබ වහන්සේ මොනවද දන්නේ? ඔබ වහන්සේලා මොනම දෙයක්වත් දන්නේ නැහැ. හරියට හිත් හත වගේ මෙතක් වාගේ කියලා ওই විදිහේ ඒ දොස් කියනවා. ඔය විදිහේ බුද්ධ සාධනේ නැති වෙන තාවත වැඩ කළා. මොකක් වැරද්දද මේ? ඉගෙන ගැනීම වරද. ඉගෙන ගැනීම හොඳ එකක්. නමුත් මේක නරකට ගියාම කොයිතරම් නරක වෙනවද? බුද්ධ ධර්මයේ පෙරලීමකට උපකාර වෙනවා. ධර්මයේ අධර්මයේ කරන අධර්මයේ ධර්මයේ කරන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ බෑ. ඒක තමයි සද්දා පොය කරන්න බැන්නේ. මේ විලෝක දේශනා කරන්න බැන්නේ. සැබෙන්ලා ඉවරලා අනිත් පැත්තෝ මේ අත ත්‍රිපිටක ධාරියා. නිසා මේ අතන්ට ප්‍රධාන ආසනය දුන්නා. පොය කරනකොට පාටිමෝක්ෂය දෙසනකොට මේ පොත බලාගෙන නෙමෙයි කියන්නේ ප්‍රධාන වශයෙන් පාඩම. මේ පවන් අත්ත විජිනි පොත අතින් අරගෙන පාඩමෙන් කියනකොට විජිනි පොත අතින් අතට අරගෙන ඒක ඉදිරියේ හිතාගෙනයි පාඩමෙන් කියන්නේ. මේ ත්‍රිපිටක ධාරී මේ කපිල තෙරුණාංශ. ඉඳගෙන ඉවර වෙලා තේරාගෙන පවන් අත්ත අරගෙන අරුවානේ දැක්කා. කාටද පාඩම් කියන්නේ ප්‍රාථමික දෙය. මේ අත්ගේ අධර්ම වැඩ නිසා අධර්ම කතා නිසා අනිත් අත්ව කතා කරනවා. මෙයාට මොකටද අපි උත්තර දෙන්නේ කියන්නේ. පවවත කියලා ගැහුවා. මේ ඒ පවවත තිබෙන තිබිච්ච තැන මිට හයියෙන් කද්ද වෙන්න ගහලා ඉවර වෙලා ඉතින් ගරකට පාඩන්න ප්‍රාතිමෝක්ෂය කාර්යෝත් ඉඩකීමෙන් ඇති වැඩකුත් නැහැ. ඕමනාවක් නැහැ කියලා නැගිටලා යන්නේ. එදා පටන් සම්පූර්ණයෙන්ම ක්‍රම ක්‍රමෙන් ක්‍රම ක්‍රමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිගනායි. සාස්ලෝක දෙතන්නේ කියලා ඒක පටන් ගත්තා. මෙන්න මේ විදියට සංවේග සහිත දෙයක් මේ ඇත්ත අදත් අවීචයේ දැහැනවා කියලා ඒ කතන්තර වල සඳහන් වෙනවා. ඉතින් කල්පනා කරන්න තියෙන්නේ මේ ලාභයක් නිසා. Tamanට තමන්ගේ යම් කිසි දියුණුවක් ලාභයක් වැඩිවීමක් අභිවෘද්ධියක් කියන මේ විදිහේ දෙයක් ඇති වෙච්ච හැටියේම බොහෝම සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ලාභ ලැබෙනකොට බොහෝ විට ආධාරකට වෙන්නේ. සංහාවට වැටෙන්න ඉඩ තියෙනවා. සංහාව නිසා අධර්මයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වැඩි දියුණුවක්, ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක්, පිරිස් සම්පත්තිය කියන මේවා ලැබෙනකොට බොහෝම සියලුම කල්පනා කරන්න ඕන, නොනින් කල්පනා කරන්න ඕන, කල්පනා කරලා මොකද අවස්ථාවේදී නරක වෙන්න ඉඩ තියෙනවා, මත් වෙන්න ඉඩ තියෙනවා. අර බාහුව සත්‍ය මදේ කියලා මදයක් තියෙනවා. ඉගෙන ගැනීම වැඩි වෙනකොට බාහුව සත්‍ය මදේ ඇති. එයින් අධර්මයට වැටෙනවා. නිසා සාධනය ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙන වික්ෂුන් වහන්සේලා අපි නිතරම සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕන. සිහිය පාවිච්චි කරන්න ඕන. නුවණ පාවිච්චි කරන්න යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරගෙන යන්න ඕන. බුද්ධ ශාසනය රැක ගැනීම අපට ආයුධ දෙයක්. වික්ෂුන් වහන්සේලාට ආයුධ දෙයක්. බුද්ධ ශාසනය රැකනවා කියන්නේ බුද්ධ ශාසනික ගුණ දියුණු කර ගැනීමක්. තම තමන් තුළ බුද්ධ සාධනික ගුණ දිනු කර ගැනීම. එක පිරිසක් වෙන් වෙලා දැන් මේ යෝගාශ්‍රමික පිරිස අනිත් නිකායේ පිරිස් වලින් අයින් වෙලා මේ කටයුතු කිරීමේ තේරුම මොකද? බුද්ධ සාධනේ ආරක්ෂා කිරීමයි මේ බලාපොරොත්තු. වෙන කාටවත් පහර ගැනීමටවත් ඒ වගේම ලාභ ලෝභ ප්‍රතිබිම්බටවත් නෙමෙයි. ප්‍රධාන අදහස් බුද්ධ සාධනේ දිනු කර ගැනීම. ඒක වෙන් වෙලා කටයුතු කරනකොට වෙන වෙලා කියන්න ප්‍රේරයක් ඇති කරගෙන නෙමෙයි. තමයි සම්පන්නවම අයින් වෙලා. තම තමන්ගේ පිරිස් වෙන වෙන ගුණේ නුවණින් ප්‍රතිපත්තියේ ඕයන් දිනුන වීම තමයි බුද්ධ සාධනයේ දිනුනේ. ඒවට ආධාර වේවයි අනිත් පැත්තෙන් විසින් කරන්නේ. අපි කරන්න ඕන අපෙන් සිද්ධ වෙන්න ඕන තියෙන ප්‍රධාන වැඩ දෙකක් තියෙනවා. තම තමන් හිතා ගන්න ඕන. මොකද එකක් තමන් තුළ ගුණ නුවණ දෙක දියුණු කරගන්න. අනිත් එක අනුන්ට ගුණ නුවණ දෙක වැඩෙන අන්දමට උදව්. ඔන්න ඔය වැඩ දෙක අපෙන් සිද්ධ වෙනවා නම් අපෙන් ලොකු යුතුයකමක් ඉස්ත වුණා. ඒ ලොකු යුතුයකම බුද්ධ ධර්මයේ ආරක්ෂා කරගන්නේ උපකාර වෙනවා. දෙවියන් සහිත ලෝකයාටත් ඒක උපකාර වෙනවා. එනිසා අපේ අධිෂ්ඨානය තරයේම තියාගන්න ඕන. අප ගුණවන්ත වෙන ගමන්ම අප ඥානවන්ත වෙන ගමන්ම අනුමුත් ගුණවන්ත කර ගැනීමට ඥානවන්ත කර ගැනීමට මාර්ග ගන්න ඕන. ඒ ගුණවන්ත ඥානවන්ත කියන එකේ තේරුම ගුණය ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම වාගේම ඒ ආරක්ෂා කිරීමට සෑහෙන තරම ධර්මයක් දැන ගැනීමට උදව් වෙනවා. මේ දෙක තියෙනවා නම් සාධනය තියෙනවා. ලොකු දිනුවක් ලොකු උගත්කම් ඒ තරම් අවශ්‍ය නැහැ. ගුණේ රැක ගැනීමට එතකොට පැමිණි යම් ඉදිරිපත් වෙච්ච යම් කිසි ප්‍රශ්නයකදී නියමන්නකට ඒකට උත්තර දීමට පුළුවන් තරම් උගත්කම ඇති කර ගන්නවා ඒක හොඳට ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන අපේ ගුණේ දිනු කර ගන්න ගමන් අපේ ධන භාවනා වලට උපකාර වෙන ධර්මත අපේ දැනීම දිනු කරගන්න දැනීම නැතුව ධන භාවනාව සකස් කරගන්න අමාරුයි ධන භාවනාව වලට උපකාර වන්න අන්න මෙත දැනීම දිනු කරගන්න මේ දැනීම දිනු කරගන්නවා කියන්නේ සත්‍ය විසුද්ධි ඒ ලැබෙන හැටි විදර්ශනා ඥාන ලැබෙන හැටි ඒවා පිළිබඳව බාධක කරුණු ඒවට උපරවන දේවල් ඔන්න ඔය විදිහේ දේවල් ඉගෙන ගන්න ඕන අවශ්‍ය වශයෙන් ඒවා ඉගෙන ගන්න ඕන තවත් පිරිවර වශයෙන් ධර්ම ටිකක් ඉගෙන ගන්න ඕන ත්‍රිපිටක ධාරි නෝරට අනුපාඩුවක් වෙනවා එතකොට අන්නේ නිසා අධිෂ්ඨාන කරගන්න බලාපොරොත්තු වෙන්න ඕන මේ බඳු අවස්ථාවලදී මේ අපි කරන්නේ බුදු සාසනික දියුණුවක් ඒ වගේම අපේ අභ්‍යන්තර දියුණුවයි මේ දෙක දියුණු කර ගැනීම තමයි මුළු සත්ව ලෝක දෙවියන්ගේ දරෝගයාටම උපකාර වෙන ඒ විදිහට කල්පනා කරගෙන අපි මේවා කඩ කරගන්නේ නැතුව මේ ප්‍රතිපත්ති අදුපාඩු කරගන්න නැතුව අපි හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ සාති මොකෙන්ද පුහුණු කරගන්න ඕනේ ඒක තේරුම පුහුණු කරගන්න ඕනේ ඒ වගේම සත්‍යයනාව හොඳට කරන්න පුහුණු කරගන්න ඕනේ තේරුම් කරගන්න ඕන ආපත්‍ය අනාපත්‍ය ආදී දේවල් තේරුම් කරගන්න ඕන ඒ ප්‍රතිපත්තිය අතින් ඒවා දිනු කරගන්න ඕන ධර්මයේ අතිනොත් විදේක ධර්ම කොටස් විතරම පුරුදු කරන්න ඕමනයි ඒ කියන්නේ නාම රූප ධර්මයන් සම්බන්ධ එක්තරා දැනීමක් තියාගන්න ඕන විදර්ශනා භාවනාවට ඒක උපකාර නිසා ඒ විදිහට ධර්මීය විනය කියන මේ දෙක එක්තරා ප්‍රමාණයකට දිනු කරගනිමු. අපේ නුවණ දිනු කරගන්න ඕන. ඒකම ඒ අනුව ගුණයක් දිනු කරගන්න ඕන. ගුණයයි නුවණයි කියන මේ දෙක දිනු කරගනිමු. මේ බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන දෙවියන් සහ ලෝකයාට උපකාර වෙමි. අප හැමදෙනාම බලාපොරොත්තු වන්නා වන්දමත ඒ අමාමහ නිවන පැත්තට කරගන්නවත් අපට උපකාර වේවා කියන අදහස තියාගන්න. සද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මෙම කමඨහන ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ.